මේකට බුදුරජාණන් වහන්සේ විශේෂ තැනක් දුන්නා. මේක තියෙන්නේ සතියින් ඉන්න අයට විතරයි. සතිය කැඩුනා කියලා දැනගත්තා. සරති. එදි විවරණය කරනවා. ඒක ඉස්සන හංගනවනේ. චි බානකො මෙච්චර මහන්සිච්ච මට සතිය වඩා ගන්න බැරි නේද? දැන් නෑ. දැන් විවරණය කරලා කියනවා මට සතිය කැඩුනේ සද්දයකට. මට සතිය කැඩුනේ වේදනාවකට. මට සතිය කැඩුනේ හිතවිල්ලකට. මට මෙච්චර වෙලා හුස්ම ගන්න බැරි වුණා. කියලා අර හෙලි දැක්වීම එහෙම නැත්නම් ඒ විවරණය කිරීම ඒ පඬිතයාගේ ලක්ෂණය. බාලකෙනා මියත් මියත් එක භාවනා කරන්න බෑ මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නෑ මං ගත්ත අරමුණ හොඳ නෑ මේ ගුරුවරයා හොඳ නෑ මම දමල ගහලා යනවා යන්න කියලා එයා ඒක කවදාකවත් හෙලි කරන්න දන්නෙත් නෑ මේ භාවනා කරනකොට මේ කාටවත් වෙන දෙයක් කියලා දන්නෙත් නෑ ඒක නිසා ඒ හෙලි කිරීම විවරති විවරණය කළ කියන්නේ එලි දක්වනවා කියන එකනේ. උත්තානි කරෝති. ඒක highlight කරලා පෙන්නනවා. මන්න ඉස්සෙල්ලා නම් මම දැනගෙන හිටියේ සතියේ ඉන්න වෙලාව. දැන් මට ඒකේ දියුණුවක් විදියට සතියේ නැති වෙලාව පේනවා. සතියේ ඉන්නවට වැඩිය සතියේ නැති බව දැනගන්න එක උසස් ගුණයක්. එහෙම නැත්නම් අපි කියනවා අධි කුසලයක් කියලා. ඒකට කියනවා highlight කරලා පෙන්නනවා මම මෙච්චර සතුටුමත් වෙන්න ගියත් බත් පිටුවල් 10ක් කනකොට 8ක් විතර බත් පිටුවල් කාලා තියෙන සතියේ නෙවෙයි. එහෙම නැත්නම් මම මෙතන අතෙන්ද සක්මන් කරගෙන යනකොට මෙච්චර පියවර ගාණක් මේ උනන්දුවෙන් යනව ගණන් කර කර මෙච්චර ගාණක් වෙලා තියෙන සතියේ නෙවෙයි. කියලා එයාට කියන්න පුළුවන් වැරද්දේ රාත්තල් ගන්න. උත්තානි කරෝති. ඊට පස්සේ දේශේති. ඒක තමයි මේ කියන්නේ බුදුරජාණන්සේ කවුරු හරි කියලා දීලා ක්‍රමයක් තියෙනවනම් ඒක හරි ගියා හෝ වැරදුණයි කියන එක ආය වාර්තාකරණයක් වෙන්න ඕන. ඉතින් ඒක අපේ විනය පොතේ සඳහන් කරලා තිබිලා මට අහුණා වැරද්දක් වෙච්චාම වැරද්දක් පිළියම් කරන්න හැටි. බුදුරජාණන් අපිට විනය නීති 222ක් 227ක් දේශනා කළා තියෙනවා. උපසම්පදා භික්ෂුවකට මෙහෙණින්නාන්සේ නමකට මම දැන් 300 ගණක් 17ක්ද කොහෙද දේශනා කරන්නේ. ඉතින් අපි දන්න මේ රූලේ යන්න ඕනේ අපි කිය. රූලෙන් පිටපෙන්නනේ. කලබල වෙන්න එපා. මේ විනය තියෙන්නේ කාටවත් චිත්ත පීඩා දෙන්නවක්වත් අසහන දෙන්නවන්නේ මෙන්න මෙතන රූල පිටපැන්නා කියලා හරියට මෙනෙහි කරා නැත්නම් සතිමත් වෙන්න ඊට පස්සේ විවරණය කරන්න ඕන. මේක පරාජිකාපත්‍යක් පිළියම් කරන්න බෑ. මේක සංඝාශේෂාපත්‍යක්. විශාල පිරිසක් එකතු වෙලා ඔක්කොටම කියලා මේක පිළියම් කරන්න පුළුවන්. මේක ගත්ත වැරද්ද බඩුව ගෙවල පිළියම් කරන්න පුළුවන්. මේක තව කෙනෙකුට කියමනෙන් දේ පිළියම් කරන්න පුළුවන් කියලා අපිට වැරදි මට්ටම් කියලා දීලා තියෙනවා. ඉතින් ඒක හරියට විවරණය කරගන්න ඕනේ මෙන්න මෙතනයි මට වැරදුනේ මෙන්න මේකයි කළ යුත්තේ කියලා. සමහර ඒවා පිළියම් කරන්න බෑ. ඊට පස්සේ උත්තානීකරණය කරන්න ඕනේ. පිරිස ගාවට ගිහිල්ලා සංඝයා හරි කතා කරලා කියන්නේ අසවල් ස්වාමීන් වහන්සේ මං අසවල් වැරද්දම ඇති වෙලා තියෙනවා. ඒ කියාගන්න බැරි නම් ඒකට වික්තර නැත්නම් ඒකට ප්‍රතිබල නැත්නම් බුදුජානසික කතා කරලා තිනවා ආවිගතයිස්ස පාසෝති. මේක හෙලි කිරීමෙන්ම මහණි පහසුවක් ලැබෙනවා. මේ වැරද්ද මේකයි කියලා අපි සත්පුරුෂයන් අතර හෙලි කරනවා මට බුදුගේ ඇතුලේ. සමහරට සීමාවේදී මේක ස්ථානේ කෙලෙසෙන්නේ නැහැ ඒකෙන්. ස්ථානේ තව සුද්ධවන්ත භාවයටපත් වෙනවා. මොකද මේ මිනිස්සයා මේ හැදෙන්නනේ හදන්නේ ආයති සංවරයටනේ. ආන්නේ විදිහට highlight කරලා වැරද්ද හරියට අල්ලන්න පුළුවන් නම් අපි දන්නවනම් එන්ජින් එක වැඩ කරන සද්දේ අහලා මෙතන මෙයාගේ මේ ඔයිල් රින්ග්ස් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නැත්නම් මේ එන්ජින් හෙඩ් එකේ ක්‍රැක් එකක් තියෙනවා. නැත්නම් ඇලයින්මන්ට් එකේ අප්සෙට් එකක් තියෙනවා කියලා. ආන්නේ වගේ තමයි මේ මමන්ගේ වැඩේ මමගේ ගමනේ භාවනා මෙන්න මෙතනයි වැරද්ද කියලා ක්‍රැක් එක තියෙන පිපිරලා තියෙන මෙතන කියලා දන්නවනම් ඉතින් ඊට පස්සේ ඉංජිනේර ගලවන කියන එක හරි සිම්පල් වැඩක් නේ. අයින්ස්ටයින් කියලා කියන්නේ ගිය මුළු අවුරුදු 100 මේට හොඳ විද්‍යාඥයා. එයා කියනවා ගාන කියවලා බලන්න. අපි කියන්නේ ප්‍රශ්න පත්‍රේ ගණන් පත්‍රේ හොඳට ගාන කියනකොට තමයි තේරෙනවා මෙන්න මෙහෙමයි මේක විසඳන්න ඕනේ කියලා. ඊට අපි අදාළ ප්‍රමේය දාලා ඒ අදාළ සූත්‍රය දාලා විසඳනවා. ඒ විසඳන්නේ ලියන්නේ උත්තර පත්‍ර බලන මිනිහට මිසක් හදන මනුස්සයා ගාන දකින්නකොටම උත්තරේ දැකලා ඉවරයි. එහෙම තුව ලෝකේ තියෙන ප්‍රමේය යදුවට සමීකරණ යදුවට ගණන් හැදෙන්නේ නැහැ. ඉස්සලම ගාන කියවන්න ඕනේ. කියවලා කියවලා කියවලා ගාන තේරුම් ගත්තනම් උත්තරේ ලියන එක මේ උත්තර පත්‍ර බලන මිනිහගේ දනින් පිනිස. හදන මිනිසයා ලියනකොටම වැඩේ හරි. මේකට බුදුහාමුදුරු කියන්නේ අකාලිකයි කියලා. මේ මගේ වැරද්ද මේකයි. මේ හරියට මෙන්න මෙතන වැරදිලා කියලා කියලා දන්නවනම් ඒ පිළියම යෙදුවනම් ඒ කාන්තේ එතනදීම උත්තර ලැබෙනවා ඥානানন্দ ස්වාමීන් කියනවා අය උත්තර පත්‍ර ලියලා විභාග ප්‍රතිඵල එනකන් කල්යන්නේ ලියනකොටම තේරෙනවා එහෙව් පණ තියෙන ශාසනයක් අපිට හම්බෙලා තියෙනවා අපි මේ ඒකේ තමයි මේ මෛත්‍රී බුදුහාමරණකම් බලන්නේ ඒකේ තමයි අපි මේ දඹදිව යන්න ප්‍රාර්ථනා කරන්නේ. ඒකේ තමයි මේ සොලොස්මස්ථාන වන්දනා කරන්න අපි ප්‍රාර්ථනා කරන්නේ. අටමස්ථාන වර්ධනා කරන්නේ. මේ අදි කුසල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උත්තරේ කියන්නේ මෙතන. ඒක තියෙද්දි කොච්චර වටවලල්ලේ ගෙනියනවද කියලා බලන්න. ඒ අපිම තව කාට හරි උපදේශයක් දෙනකොට අපේ දරුවෙකුට වුණත් අපි කොච්චර බොරු කියනවද කියලා බලන්න. අපිත් කරලා නැති අපිත් දන්නේ නැති දෙයකින් ඒ ළමයට කියන වැරද්ද මෙහෙමයි කරන්න ඕනේ මෙහෙමයි කියලා. නෑ එයාට එහෙම කියන්න අම්මට අයිතියක් නෑ තාත්තට අයිතියක් නෑ ගුරුවරට අයිතියක් නෑ. තමන්ට ළමයාට තේනවා ඊට වැඩියි. බුදුරජාණන්සේ කවදාකවත් අන්නේ වැරද්ද කරන්නේ නැහැ. කවදාකවත් අනුන් වෙනුවෙන් පටවන්න යන්නේ නැහැ. බුදුහාම කියන කවුද වැරද්ද දැක්කේ මෙහාට එන්න. කවුද වැරද්ද කරුවේ මෙහාට එන්න. කියන බෑ. කියන බෑ. අය ඉතල ඊට පස්සේ දෙපාර්ශ්වෙ වෙ ඉන්නවනේ. එහෙම නැතුව බුදුහාමර එන්න ඉස්සලා විනිශ්චය කරන්නේ ඒ පණිතරාම ඉන්න කාලේ මං කීපතාවක් කියලා තියෙනවා. අපි 10ට ඔක්කොම ගෙඩිය ගහන්න ඉස්සලා පොලිමේ හැදිලා ඉන්න ඕනේ. ගෙඩිය ගහපු ගමන් අපි මෙහි කරන්නේ මේ පාත්‍ර කුටි ගාවට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ තමයි පොලිමේ අපි පල්ලෙහාට එන්නේ. ඉතින් එතන 500ක් පැවිදි කරලා හිටියා පොඩි කෙල්ලෝ දේශපනායි පොඩි කොල්ලෝ දේශපනායි. ඉතින් ඒගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් හරි ඇත්තටම අපි මෙතන සමාලාට මේ පිරිවෙන් හාමුදුරු ගේන 60 70 පාත්‍රේ පාවිච්චි කරන දන්නේ නැහැ. ඉතින් අර පොඩි උන් එහෙමත් දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට කියලා දීලා තියෙනවා. එක දවසක් දඩාං ගාලා අතේ තියෙන පාත්‍රයක් ඇදගෙන වැටුණා ඔක්කොටම ඇහෙන්න. ඒක බරපතල වැරද්දක්. පාත්‍රය අත් දෙකින්ම අල්ලගෙන ඉන්න ඕනේ. බිම වැටෙන්න බෑ. ඒ බුදුහාමරගේ පාත්‍රයනේ. ඒක මේකේ මැට්ටෙන් හදලා තියෙන කැඩෙනවනේ. ඉතින් මේක සායතෝ කතාලිකෝ අල්ලගෙන ඉන්නේ කිව්වා. දැන් මේ පොඩි හාමුදුර කෙනෙක් අතින් වැටලා තියෙනවා. සාමනීර හාමුදුර කෙනෙක්. ඉතින් ඉන්නවා 10ට 15ට එක්කෙනෙක් වගේ මේ බලා ගන්න කට්ටිය ගිහිල්ලා අනේ අරගෙන ආවා අර අර පොඩි එකා. මරන්න ගිනින හරකෙක් වගේ දූ අරගෙන ආවා සායතෝ ගාවට. දැන් මේ ඔක්කොමලා පින්ඩපාත යන්න බලාගෙන ඉන්න උසාවිය රැස් වෙලා. මොකද උනේ කියලා ඇහුවා. පාත්‍රේ වැටුණා. ඒ මොකද? තනි අතින් අල්ලන්නේ හිටි. ඒක හරිද වැරදිද? වැරදි. ඇයි මං එන දවසේ මට කියලා දුන්නා පාත්‍රය අතේ තියාගෙනකොට වෙන වැඩ කරන්න එපා. දෙතිම අල්ලන්නේ. ඒක දැන් වැරද්දක් කියලා බාර ගන්නවද? ඔව්. දැන් මේකට මොකද කරන්න තියෙන්නේ? මන් දන්නේ නැහැ. දැන් වැරද්ද කියලා බාර ගත්තා නම් පොතේ ලියලා තියෙන විදිහට මන් දඬුවම් දෙනවා. කමන්නේ. ඉතින් මොනව කරන්නේ? හරි. දැන් කන් දෙක අල්ල ගන්නවා අත් දෙක මාරු කරලා. ආ. ඉඳ ගන්නවා හිට ගන්නවා. තව ආමසන සාමන ගණන් කරනවා 50ට යනකම්. හරි. හිට ගන්නවා ඉඳ ගන්නවා. හිට ගන්නවා ඉඳ ගන්නවා. හිට ගන්නවා ඉඳ ගන්නවා. සයිඩ් වල පොඩි එකාට ඒත්තු ගන්නනකම් කවදාකවත් දනුවමක් දෙන්නේ නැහැ. එයාට හේතු ගන්න ඔය කරපු වැඩේ වැරදි නේ මේක බුදුහාමරගේ පාත්‍රයනේ. වඩ කිව්වනේ මේක අද්දකින් අල්ලන්නේ කියලා ඔය දන්නවනේ දැන්. දැන් ඉතින් ඉඳගනින් හිටගනින් ඉඳගනින් හිටගනින්. ඉතින් අපිට කවදාකවත් ඔය යුක්තිය පස්සෙන් ලෙන්නේ නැහැ. ඒ නිසා අපිට යම් වෙලාවක භාවනා කමටහන සුද්ධ වුණා නම් යම් වෙලාවක භාවනාව හරි ගියා නම් යම් වෙලාවක පිටපොට ගියේ හිත ගෙනලා දාගන්න පුළුවන් වුණා නම් ඒක කොච්චර අපි සන්තෝෂෙන් කියන්න ඕනේද? ඒ මොකද අපේ අම්මා අප්පාවත් මෙහෙම එකක් කියලා දෙන්නේ නැහැ.